වර්ගයට අයිති ගාථා රත්නය. මහා සාගරයේ වතුර කොතනින් ගත්තත් එකම ලවණ රසයක් ලැබෙනා වගේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්ම ධර්මයේ කොතනින් ගත්තත් එකම අමාරසයෙන් යුක්ත බව අපි තේරුම් ගන්නට ඕන. ඒ වගේම දක්ෂ කුමුදුන් කරුවේ මහා සාගරයේ කොතනින් දැසගත්වත් ආදී පතන් යමුර දක්වාම ගමන් කිරීමට ඒ කුණුදුම් කරුවට හැකියාව ලැබෙන වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ඥානවන්ත කෙනෙකුට ඕනම තැනකින් දැකගෙන ආදී පතන් ජීවිතේ ගැඹුර දක්වා එහෙම නැත්නම් යථාභූත ඥාන දර්ශනයේ ගමන් කරන්නට අවස්ථාව ලබා ගන්නට පුළුවන්. ඒ වගේම පින්වත්නි මහා සාගරයේ නිරන්තරයෙන්ම ඇතුලේ ඉඳලා වෙරළ දක්වා කල ගමන් කරන වගේ කල ගමන් කිරීම නිසා කුමන හෝ අපද්‍රව්‍යයක් මහා සාගරයට වැටුණොත් ඒක වහාම නැවතත් හිතට කරගෙන එනෝ කඳවා ගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ඒ ධර්මය යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් නිරන්තරයෙන්ම කොලස් නැමැති අපද්‍රව්‍ය අපවෙත පැමුණුණත් ඒ කොලස් නැමැති අපද්‍රව්‍ය අප ළඟ රඳවා ගන්නේ නැතුව ඒවා දැක්ක දැක්ක තැන අසු අසු තැන අත්තරීම උපාදාන රහිත පිටක් ඇති කරගන්නට ඒ ධර්මානුකමයටපත් වෙච්ච ඥානවන්ත ස්ථාත පුළුවන්කම ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ විදිහට මහා සාගරයේ කළ සම්බන්ධ කරේ විශේෂයෙන්ම මේ ඇත්තන්ට වැදගත් කාරණයක් මතක් කරලා දෙන්නට. ඒ තමයි උන්වහන්සේ දේශනා කර 80000ක් ධර්මස්කන්ධය දිහා බලනකොට ඒ එකම ධර්මයක්වත් කුඩා වශයෙන් හෝ මහත් වශයෙන් විශේෂයෙන් වෙන් කරන්නට පුළුවන් කමක් නැහැ සෑම ධර්ම පදයක්ම ඊටාම වටිනා දේශනා ඒ සෑම ධර්ම පදයක්ම අපේ ජීවිතේ දුක දුකෙන් නිදහස් වීම තෝමනා කරන මාර්ගයක් දෙන්නුම් කරන්නට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා සමස්තයක් වශයෙන් සියලුම ධර්මස්කන්ධය එකක් හැටියට අරගෙන බැලුවත් දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා දෙන්නට තමයි ඒ සියලු දේශනාවකින්ම බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ. ඒ වගේම වෙන වෙන මේ දේශනා ගත්තත් කේවල පරිපුන්නම් කියලා දේශනාවේ සඳහන් වෙනවා වෙන වෙනම ගත්තත් ඒවා අංග විකල දේශනා නෙවෙයි අංග සම්පූර්ණ දේශනා හැටියට තමයි අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නේ. අංග සම්පූර්ණ දේශනා හැටියට අපි තේරුම් ගන්න කොහොමද මේ සෑම දේශනාවක්ම වෙන් කරලා බැලුවත් දුක අවබෝධ කරගන්නටත් දුකෙන් නිදහස් වීම තෝමනා කරන මාර්ගයත් ඒ සෑම දේශනාවකින්ම බුදුරජාණන් වහන්සේ දෙන්නුම් කරලා තිබෙනවා. ඒ නිසා මේ ඥානවන්ත පිරිස තේරුම් ගන්න තෝමනයි බුදුහාමුදුරුව දේශනා කරපු මේ සියලුම ධර්ම චතුරාර්ය සත්‍ය තුල එතුලත් කරන්නට අන්තර්ග්‍රහණය කරන්නට මේ ආකාරයෙන් පුළුවන්කම තිබෙනවා ඒ නිසා බණහන අය හැමතිස්සෙම බුද්ධ වචනය දිහා බලන්නට ඕන බුදුහාමුදුරෝ අපෙන් බලාපොරොත්තු වුණේ මේ ජීවිතේ තේරුම් අරගෙන ජීවිතේ අපි යම්කිසි දුකක් විඳිනවා නම් ඒ දුකෙන් නිදහස් වීම උවමනා කරන මාර්ගය තමයි එනිසෙහි කරගන්නට බුදුරජාණන් වහන්සේ අපිට මාර්ගය දෙන්නේ. ඒ නිසා බණහනැත්තෝ කල්පනා කළ යුතුයි අපි බණහන්නේ කුමක් සඳහාද මේ ජීවිතයේ වෙලී පැටලී තියෙන අනන්ත දුක්ඛ ස්කන්ධයන්ගෙන් නිදහස් වීමද තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයට අපි අහුම්කම් දෙන්නේ. එහෙම අහුම්කම් දෙන ඇත්තා තුළ විශේෂයෙන්ම විවෘත මනසක් ඇතුව ඒ ධර්මයට අහුම්කම් දෙන්න ඕනේ. ඒ මොකද මනහනකොට අපි නිතර නිතර කියන දෙයක් තමයි නිස්සබ්දව නීච්ච මනසකින් යුක්තව මේ දේශනාවට අහුම්කම් දෙන්න තියෙන්නේ. නිස්සබ්දව මනහන්නට කියලා කියවහම බොහෝ ඇත්තෝ බාහිර පරිසරයේ ප්‍රකටව තියෙන ශබ්ද වලින් නිදහස් වෙලා බාහිර පරිසරයේ නිශ්ශබ්දව සබාගෙන බනහනවා. ඒක නරක නෑ ඒක හොඳයි. ඊටත් වඩා පින්වත්නි මෙතන නිශ්ශබ්දව බනහනවා කියලා කියන්නේ අපිට పూర్ව නිගමනවලට අපි දැහැලා අතීතයෙන් අපි ගත්ත යම් නිගමනයකට දැහැලා අපි මේ දේශනාවට අහුම්කම් දෙනවා නම් අතීත ශබ්ද වලින් නිරන්තරයෙන් අපේ මනස සැලඹිලා තිබෙනවා. ඒ වගේම වර්තමාන අදහස් වලින් අපේ මනස සැලඹිලා තිබෙනවා. අනාගතයේ නොයෙකුත් දේවල් වලින් අපේ මනස සැලඹිලා තිබෙනවා. ඒ නිසා මේ තුන් කාලයෙන්ම නොයෙකුත් දුස්ති අපේ මනසට ඇතුල් වීම නිසා අපිට විවෘත මනසක් ඇති කරගන්නටත් නිස්සබ්දව බණහන්නටත් අපිට පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා මේ දෘෂ්ටි වලට කලින් දැසගත්තේ නැතුව නිස්සබ්දව අපි දේශනාවට අහුම්කම් දෙනවා නම් අපිට පුළුවන්කම තිබෙනවා එකක් පසක ඉඳගෙන මේ ධර්මයට අහුම්කම් දෙන්නට. ඒ එකක් පසක කියන එකේ අදහස අපි ඇතුළෙන් කල්පනා කරලා බලනකොට අපිට පේනවා ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රීන් පහ එක තැනකට ගෙනල්ලා නිස්සබ්ද අහිං කන්දීම තමයි එකක් පසක ඉඳගෙන ධර්මයට අහිං කන් දෙනවා කියලා කියන්නේ. ඒ එකක් පස්ස ඉඳගෙන යම් කෙනෙක් බුදුහාමුදුරන්ගේ දේශනාවට අහිං කන් දුන්නොත් අන්න ඒ ඇත්තට මේ උතුම් ධර්ම ඔහොන්න පටන් ගන්නවා. ඒ ධර්මය ඇහෙන්න පටන් ගත්තොත් එයාට තේරෙනවා තමන්ගේ ජීවිතයේ තියෙන ස්වභාවය මොකද්ද? අපි ගත යුතු මාර්ගය මොකද්ද? අපේ ජීවිතයේ අර්ථය මොකද්ද? ආදී වශයෙන් මේකුත් දේ දැනෙන්නට ඒ හොඳට බණහා නැත්තා තුළ ඇති වෙන්න පටන් ගන්නවා. ඒක ඉතාම වැදගත් දෙයක්. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයට අහුම්කම් දෙනකොට අපිට අන්න ඒ විදිහේ උත්සාහයක් නුවණක් සැපවීමක් නීත්‍යකමක් විවෘත මනසක් කියන මේ කාරණා හැම දෙයක්ම හොඳින් අහුම්කම් දෙන්නට වුමනා නම් මූලික වශයෙන් අවශ්‍ය බව තේරුම් ගන්න ඕනේ. අද මෙයන්ට දේශනාවට මාතෘකා කළ කුඩා ධාතාරත්නය දේශනා කරන්න තිබුණු විසාකා මහා උපාසිකාව ඇති කරපු බුදුහාමුදුරන් වහන්සේ අහපු ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් විසාකා මහෝපාසිකාව කියනකොට මේ හැම කෙනෙක්ම ලොක් කුඩා හැම කෙනෙක්ම දන්නවා මේ බුද්ධ ශාසනයේ ඉඳපු ඉතාම ශ්‍රද්ධාවන්ත මහෝපාසිකාව බව හැම කෙනෙක්ම අහලා තියෙනවා දන්නවා ඒ වගේම විසාකාව පංච කල්යාණින් මුක්ත ඒක කල්යාණි දන්ත කල්යාණි සංකල්යාණ මේ ආදී වශයෙන් බාහිර වශයෙන් උගන්වන ඒ පංච කල්යාණී මුක්ත කෙනෙක් හැටියට බණ පොත්වල සඳහන් වෙලා තිබෙනවා. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ හොඳට අහුම්කම් දීලා මාර්ගඵලවලට පත්වෙච්ච බෞද්ධ කාන්තාවක් නිසා ඒ ප්‍රකටව තියෙන පංච කල්යාණවලට වඩා ආධ්‍යාත්මික වශයෙන් ඇස කන නාසය දිව ශරීරය කියන මේ පහ හොඳ කල්යාණ භවකින් යුක්ත පැවතිච්ච බව ධර්මයේ සඳහන් වෙනවා තිබෙනවා. ඒකේ තියෙන කල්යාණ භව තමයි කින්වත්නි එහෙන් යමක් බලලා අපි ඒ බලපු දේ කෙරෙහි ඇලෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැත්නම් මුලා වෙන්නේ නැත්නම් ඒ බැලීම තුළ යම් කිසි කල්යාණ බවක් තියෙනවා. ඇසීම තුලත් එහෙම ගත යුතුයි. මහායට ගනුසෝඳ ගැනීම සම්බන්ධයෙන් එහෙම අපි ගත යුතුයි. මේ විදිහට මේ ඉන්ද්‍රිය හයෙන්ම ආරම්මන වල ඇලෙන්නේ නැත්නම් ආරම්මන වල යැපෙන්නේ නැත්නම් ආරම්මන වල මුලා වෙන්නේ නැත්නම් මේ ඉන්ද්‍රිය පහේ හොඳ කල්යාණ බවක් අපි තුල ඇති කරගන්නත් පුළුවන්. ඒ නිසා මගේ අවබෝධයේ හැටියට විසාකා මහෝපාසිකාව අර ප්‍රකටව තිබිච්ච දෝෂ කල්යාණි, දන්ත කල්යාණි, සං කල්යාණි ඒ වගේම මාංශ කල්යාණි වයෝ කල්යාණි කියන මේ පංච කල්යාණි වලට වඩා ආධ්‍යාත්මික වශයෙන් ඉන්ද්‍රියන් තුළ ඇති කරගනිපු ඉක්මීම අවබෝධය නිසා හොඳ කල්යාණ බවක් එතුමිය තුල තිබුණා. ඒ විසාකා මහෝපාසිකාව මේ පංච කල්යාණින් මිත්‍ර විසාකා මහෝප මහෝපාසිකාව දින කොහොමවත් සමාදන් වෙච්ච පිරිසක් ළඟට ගිහිල්ලා එතන හිටි වැඩිමහල් පිරිසගෙන් වයෝවෘද්ධ පිරිසගෙන් ප්‍රශ්න කළා මේ අය මොකද කුමන අරමුණක් සඳහාද මේ සිහිවස් සමාදන් වෙන්නේ කියලා. එතකොට මේ වයෝවෘද්ධ වැඩිහිටි පිරිස ප්‍රකාශ කළා අපි දැන් ඊටාම ජරා ජීර්ණ තත්ත්වයට ගිහිල්ලා වයසට ගිහිල්ලා මරණය ලං වෙලා තිබෙනවා ඒ නිසා මේක සැප සම්පත් අනාගත ජීවිතේ දිව්‍ය ලෝකාදී සම්පත් ළඟා කර ගැනීම සඳහා සිහිය සමාදන් වෙනවා කියනවා. ඊළඟට විකාකාව ප්‍රශ්න කළා ඊට බාල පිරිස කියන්නේ. මේ පිරිසයි සිය සමාදන් වුණේ. එතකොට ඒ පිරිස සඳහන් කළා අපේ ස්වාමීන් වෙන අඹුවන් කරා ගමන් කරනවා ඒ අවස්ථාවේදී අපේ හිතේ නොයෙකුත් ආවේගයන් ව්‍යාපාදාදී ආවේගයන් නිරන්තරයෙන්ම මතුවෙන ඒ ආවේගයන් අඩු කරගන්න නැති කරගන්නට අපි සිය සමාදන් වෙනවා. ඊළඟට විසාකා උපාසිකාව යොතුන් වෙන කණ්ඩායම. කරුණ විවාහක කරුණ පිරිස. ඒ අය ළඟට ගිහිල්ලා ඇහුවා මේ මැදුණු වෙනයි සිය සමාදන් වෙන්නේ. අපි දැන් විවාහ වුණේ කොහොම ළඟටදී අපි බලාපොරොත්තු වෙනවා මුලින්ම අපිට හොඳ පුතාලා හොඳ පුතෙක් බලාපොරොත්තු දුවෙක් නෙවෙයි පුතෙක් බලාපොරොත්තු වෙන අපි සමාන වුණා. ඉන්දියානු සමාජයේ එහෙම දෙයක් තියෙනවා කිව්වත් විවාහකින් පස්සේ ලැබෙන පළවෙනි දරුවා පුතෙක් වීම වාසනාවක් කොට එදත් සැලකුවා අදත් ඉන්දියානු සමාජයේ විකාරණය කරනවා. ඒ නිසා මේ පිළිතුර කිව්වා අපිට කුතුත් බලාපොරොත්තු වුන් තමයි අපි මේ සේවස් සමාදන් වෙන්නේ. ඊළඟට විසාකා මහෝපපාසිකාවගේ කුඩා දැරියන් ළඟට ඒ දැරියන් ළඟට ගිහිලා මේ දුවරු මොකද සේවස් සමාදන් වෙන්නේ? අපි සේවස් සමාදන් වුණේ වයස ඉක්මෙන් ඉස්සෙල්ලා විවාහයක් බලාපොරොත්තු මේ කාරණේ ඉතා වැදගත් දෙයක් ඉන්දියාවේ උනත් විවාහයකට පත්වන එක ලේසි කාරණාවක් නෙවෙයි විශාල දෑවැද්දක් දෙන්න උවමනා කරනවා ඒ නිසා තරුණ ළමයි බලාපොරොත්තු වෙන වයසට යන ඉස්සෙල්ල කොහොම හරි විවාහයක් කරගන්න උවමනායි කියලා එනිසා මේ පුරුෂ කොහොමද සමාදන් වුණේ මේ සිහිනක් සමාදන් වීමෙන් යම් කිසි ආනිසංසයක් යම් කිසි ශක්තියක් ලැබෙනවා නම් ඒ ශක්තිය වැඩි වයසට නොගිනලා ඉක්මනින් විවාහයක් බලාපොරොත්තු මේ කණ්ඩායම් කීපෙම ප්‍රශ්න කරාට පස්සේ විසාකා මහෝපාසිකාව බලාපොරොත්තු වුණු ප්‍රශ්නය උත්තරය මේ කිසි කණ්ඩායමකින් ලැබුණේ නැහැ. මේ සමාදන් වීම එහෙම නැත්නම් එහෙමත් සමාදන් වීම කියන එකේ අදහස අර්ථවත් වෙනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ හම්බ වෙනට ගිහින් උන්වහන්සේට নমස්කාර කරලා ස්වාමීන් බුදුරජාණන් වහන්සේ මම මේ කොහොමද සමාදන් වෙච්ච පිරිස ළඟට ගිහිල්ලා ඒ ඒ කණ්ඩායම්ගෙන් ප්‍රශ්න කළා. එන්නේ කොහොමද සමාදන් වෙන්නේ කියලා. මට මෙන්න මේ නියෝගයේ උත්තර දුන්නා. ඒ උත්තර වලින් හේතුවක්වත් සාමිනි බුදුරජාණන් වහන්සේ මේ තේවත් සමාදන් වීම පිළිබඳ අර්ථවත් වෙනුනේ. මං සෑහීමකටපත් වෙනුනේ. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ධාතාරත්නය විපාකා මහෝපාසිකාවට දේශනා කළේ. යථා දණ්ඩේන ගෝපාලෝ ගාවෝ පාචේති ගෝචරං ඒවං ජරාච මස්සේච ආයුපාචින්ති පානිනං මේක උදාහරණයක් තියෙනවා ඒ උදාහරණය තමයි යම් විදියකින් ගොපළු දරුවෙක් සෙවිතක් අරගෙන ගොරි සරකුන් තනමින් තරා හඳවාගෙන යන්නේ යම්සේද ඒ වගේම මේ ලෝකේ ප්‍රතිච්ඡ කත්වයෝ ජරා මරණ වෙත සඳවාගෙන යනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ ජරා මරණ විසින් ආයුෂ ගුණ මායි බුදුහාමුදුරෝ දේශනා කළේ. ආයු පාචෙන් තිපානිනයි. ආයුෂ කියන්නේ අපි ජීවත් වෙනවා කියන එක. එතකොට අපි ජීවත් වෙනවා කියන එක ගෙවන්නේ මොනවින්ද? නිදවීමෙන්, මහලු වීමෙන්, මරණයටපත් වීමෙන් මේ ආවශේෂ වෙන එක ගෙවනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ජීවත් වීම හෙවත් ආවශේෂ කියන එක ඒ ධර්මතාවන්ගෙන් ගෙවනවනේ. ඒකෙන් නිදහස් වීම සඳහා තමයි මේ සිහිනක් සමාදන් වෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ විසාකා මහෝපාසිකාවට මේ අවස්ථාවේදී ප්‍රකාශ කළා. එතකොට පින්වත්නි ඉතාම වැදගත් අදහසක් ශ්‍රේෂ්ඨ දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි කරන්නේ. අපේ සිහින සමාදන් වීමේ මූලික අරමුණ ගැන බුදුරජාණන් වහන්සේ මුතුන්දි ඒක අවධානය කළා. ඒ තමයි අපි මේ ජීවත් වෙනවා කියන තැන ආවුෂය නිවන්නේ ජරාව, ව්‍යාධිය, මරණය නම් ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද එතකොට? ජීවත් වෙනවා කියලා කියන්නේ ලෙඩ වෙන එක ජරාවටපත් වෙන එක මරණයටපත් වෙන එක. මේ ධර්මතා ජීවත් වෙනවා කියන තැනින් අයින් කළොත් වෙන ජීවත් වෙන දෙයක් හොයාගන්න ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට තව පැහැදිලි එසේනම් මේ ආවශ්‍යවත් ජීවත් වීම කියන එක තුළ මෙහෙම ස්වභාවයක් තියෙනවා නම් අපේ ජීවිතේ මේ ජීවත් වෙනවා කියන තැන කෙසේ සැබෑ සැනසීමක් සත්‍ය වශයෙන් අපිට ලබන්න පුළුවන්ද ඒ සත්‍ය වශයෙන් අපිට ජීවිතේ සැනසීමක් ලබන්නට බැරි නම් ඒ ජීවිතේ සත්‍ය වශයෙන්ම සැනසීම ලබන මාර්ගය මාර්ගය මනුෂ්‍යයා විසින් සොයාගත යුතු ළඟා කරගත යුතු කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළා ඒ නිසා මේ ලෝකේ උපන් කෙනෙකුට මිනිසෙකුට තමන්ගේ ජීවිතයේ සිටු මතේ ගෙවන්නට අවස්ථාවක් නැහැ ඥානවන්ත මිනිසයා එයත්තාට එයත්තා අභිමුඛයේ තියෙන මේ ජාති දරා ව්‍යාධි මරණ කියන අභියෝගයන් දිනා ගැනීමට අවබෝධ කර ගැනීමට කටයුතු කළ යුතුයි කියන එකයි බුදුහාමුදුරුවෝ මෙතෙන්දී විශේෂයෙන් දේශනා කරන්න තියෙන්නේ. එතකොට කුමාරත්‍ය අපි කල්පනා කළ යුතුයි මේ විශ්වයේ කාට සාධාරණ ධර්මතා කාසියක් ගැනයි බුදුහාමුදුරුවෝ මෙතෙන්දී පෙන්වන්න කරන්නේ. ඒ සාධාරණ ධර්මතා විශ්වයේ කාටත් සහ සමාන පැවතුණත් ඒ ජය ගැනීමට අවස්ථාව ලැබෙන්නේ මිනිස්සෙකුට පමණයි. මිනිස්යාට පහළින් ඉන්න වෙනස් සතෙකුට හෝ මිනිස්යාට ඉහළින් ඉන්නවා ඇටියට කලකන නොයෙකුත් දෙවිවරුන් තවත් මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන අභියෝගයන් දිනා ගැනීමට අවබෝධ කර ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ අභියෝගය දිනා ගැනීමට අවබෝධ කර ගැනීමට අවස්ථාව ලැබෙන්නේ මනුෂ්‍යයාට පමණයි. ඒ නිසා මනුෂ්‍යයා විසින් කරන කටයුතු හැම දෙයක්ම මන අවබෝධයෙන් ඒ සඳහා කළ යුතුයි කියන එකයි උන්වහන්සේ අපට දේශනා කළේ. එතකොට බලන්නට මෙතනින් දක්වන උදාහරණය ඉන්දියාවේ සුලභව දකින දර්ශනයක් තමයි මේ ගව පාලනය. ඒ උදාහරණය බුදුහාමුදුරෝ අරගෙන පෙන්වුම් කළේ ගොකුළු දරුවෙක් කොවිතක් අතර අරගෙන උදේ දවල් හවස ආදී වශයෙන් මේ ගවයන් දක්කාගෙන ගොස් තනබිම් වලට ගිහිල්ලා ඒ තනබිම් වල මුදාහැරලා මේ තනබිම් වල මේ ගවයන් කනකම් තන අනුභව කරනකම් බලා ඉඳලා ඒ ගවයන් තෝමනා කරන වතුර ආදී සම්පාදනය කරලා හැඳ වෙනකොට මේ ගවය පිට ඒ ගාල් කරන තැනට මේ ගොකුළු දරුවා විසින් දෙවිතින් නැවතත් තලතලා අරගෙන යනවා. ආවට පස්සේ මොකද කරන්නේ මේ ගවයෝ ඒ තැන් තැන් වල නැගලා ඉඳගෙන අර දවල් නොයෙකුත් කන බිම් වල හැසිරෙමින් අනුභව කළ ඒ ආහාර නැවතත් වම ඇරලා නැවත නැවත කමින් අපමින් මේ ගවයන් මෙහෙම නිින්දට යනවා අර ගොපළු දරුවත් Taman අතට ගත්ත දෙවිත පැත්තකින් කියලා නිින්දට යනවා ආපහු උදේ අර විදිහටම නැතිලා දෙවිත අතට අරගෙන අර ගවය ටික අවදි කරලා දක්ෂ ගුණ තනමින් කරා ගමන් කරනවා. මේක හැමදාමත් සිදුවෙන ක්‍රියාවලිය. එතකොට බුදුහාමුදුරුවෝ මේක දෙන්නේ කොහොමද? මේ ආංශය කියන එක ගෙවා දාන ජාති ජරා ව්‍යාධි මරණ විසින් සඳහන් ගෙන යාමක් හැටියටයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එතකොට මේ ධර්මය පින්වත්නි අපේ ජීවිතයට දාලා විග්‍රහ කරලා බැලුවොත් ඒක ඉතාම වැදගත් අදහසක් ඒ මොකද්ද බුදුහාමුදුරෝ දේශනා කරන සෑම ධර්මයක්ම උන්වහන්සේ අවබෝධ කරගත්ත සමන් ජීවිතේ මේ බඹයක් පමණ ජීවිතේ ඒ බඹයක් පමණ ජීවිතේ අවබෝධ කරගත්ත ධර්මයේ උන්වහන්සේ අවුරුදු 45ක් දේශනා කළ ධර්මයක් තමයි මේ බඹයක් පමණ ජීවිතය තුළ. එසේනම් ධර්ම ඉගෙන ගන්නට, ධර්ම අවබෝධ කර ගන්නට අපිට තියෙන හොඳම බණ පොත තමයි මේ ජීවිතය කියන්නේ. කොච්චර බාහිර වශයෙන් අපි පොත් අතපාඩම් කළත් ඉන්නවත් ඒ පොත්වල තියෙන ධර්මයේ ජීවිතයෙන් කෙනෙකුට දකින්නට බැරි නම් නියම වශයෙන් ධර්මය අවබෝධ කරගන්නට ධර්මයේ සුවය ලබන්නට ධර්මයේ සැනසීම ලබන්නට නිවන් මාර්ගය විමුක්ත කරගන්නට එයත්න්ට පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා බුදුහාමතුරු උගන්වන සෑම ධර්මයක්ම මේ ජීවිතයට ඇතුල් කරලා ජීවිතය තුළින් අපි විග්‍රහ කරලා බලන්නට සාවධාන මනසක් නිස්සලංක මනසක් ඥානවන්ත කමක් අපි තුල පහළ වෙනවා නම් ඒක ඉතා වැදගත් දෙයක් හැටියට සඳහන් කරන්න පුළුවන් සමතුලිතව. දැන් බලන්න අර ගමයෝ උදේට ගොපළු දරුවා දැක්කගෙන ගිහිල්ලා ගව කන දුම්මල අනුභව කරලා හන්දෑවට එනවා වගේ අපි නිින්දට ගිහිල්ලා අපි නිින්දෙන් අවදි වෙනවා හැමතිස්සෙම ඒ නිින්දෙන් අවදි වෙනකොටම පින්වත්නි සක්කාය දිට්ඨියන නැමැති කොහෙට අපි අපට ගන්න. සක්කාය දිට්ඨිය. දැන් මමය මාගේ කියන කොහිට අපි හැම කෙනෙක්ම අපට ගන්න අවදි වෙනකොට. ඒ කොහිට අතට අරගෙන තමයි සමා තුල ඉන්න මේ ගවයන් දක්වන්නේ කනමින් කරා. ඇස රූප වෙත, කන ශබ්ද වෙත, නහය ගඳ සුවඳ වෙත, දිව රසය වෙත ශරීරයේ ස්පර්ශ වෙත කියන මේ ඉන්ද්‍රීන් එහෙම නැත්නම් තමා තුළ ඉන්න මේ ගවයන් ගෝචර භූමීන් කරා දක්වනවා අරමුණු කරා දක්වනවා ඒ අරමුණු කරා දක්වන්නේ කොහොමද සක්කාය දිට්ඨිය නැමැති කෙවිතෙන් කලමින් සක්කාය දිට්ඨිය නැමැති කෙවිත අක්ෂර කලමින් කියන්නේ මම කියන තැන ඉඳලා තමයි මේ ඉන්ද්‍රීන් හසුරවන්නේ ඒ ඉන්ද්‍රිය මම කියන තැන ඉඳලා හසුරවමින් අරමුණු සොයනවා. ඒ කියන්නේ කනබිම් සොයනවා. ඒ වගේම කනබිම් වලට ගිහිල්ලා ඒ කන කනෝ ඒ කියන්නේ අරමුණු විඳිනවා. අරමුණු විඳින විතරක් නෙවෙයි ඒ අරමුණු උපාදානය කරගන්නවා. එහෙම නැත්නම් ඒ අරමුණු සංගවා ගන්නවා. එතකොට ගවයක් කනබිම් කරා ගමන් කරනවා තනමින් මොන අනුභව කරනවා ඒ අනුභව කරන ආහාර කොටස් සංගවාගෙන ඉන්නවා සංගවාගෙන නැවත නැවත නිින්දට ගිහිල්ලා ඒ සංගවාගත් ආහාර කොටස් නැවත නැවත අනුභව කරනවා ඒ වගේම බලන්නට අපි අරමුණු සොයනවා සක්කාය දිට්ඨිය නම් පිටේට අතට අරගෙන ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේ ඉන්ද්‍රිය පහෙන්ම අරමුණු කරනවා. ඒ කාර්යයට සනබින් කරනවා කියලා. ඒ වගේම අරමුණු විඳිනවා. ඒක හරියට සන අනුභව කරනවා වගේ. ඒ වගේම අරමුණු සංගවනෝ අපි උපාදානය කරගන්නවා. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේ පහෙන්ම පින්වත්නි රූප උපාදාන වේදනා උපාදාන, සංඥා උපාදාන, සංකාර උපාදාන, විඥාන උපාදාන කියන පංච උපාදානයක් අපි ඇති කරගන්නවා. ඒ පංච උපාදානය සමගම අපි අර නින්දට යන අවස්ථාවේ අපි ඒවා සිහි කර කර නැවත නැවත මනෝ සංචේතනික වශයෙන් මනෝ සංචේතනික ආහාර වශයෙන් අපි අනුභව කරනවා. අර ගවය නින්දට ගිහිල්ලා වම ඇරමින් ඒ ආහාර නැවත ගන්නවා වගේම අපි අර සංගවාගත් උපාදාන නැවත නැවත කල්පනා කරමින් නැවත නැවත මතු කරමින් මනෝ සංචේතනික වශයෙන් ඒවා නැවත උපදවමින් අපි නැවත විඳින්නට පටන් ගන්නවා. එතකොට සෝනවා දැන් මේ ආහාර ගැන උනත් බණ පොතේ කියනකොට කබලීතර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතනික ආහාර, විඥාන ආහාර වශයෙන් ආහාර වර්ග කරලා තිබෙනවා. ඒ මෙතෙන්දි සඳහන් කරේ මනෝ සංචේතනික ආහාර. ඒක හරියට අර ගවයා ගවල් කාලේ ගත්ත ආහාර නැවත වම යරමින් කනවා වගේ. අපි මොනිකුත් ඇලීම් වශයෙන් ගත්ත දේවල් අපි නැවත මතු කරනවා කල්පනා කර කර මතු කර කර අපි ඒවයින් ඇලෙනවා. අපි ඒවයින් නොයෙකුත් නිදීම් වලටපත් වෙනවා. ඒ වගේම ගැටීම් වශයෙන් ව්‍යාපාද විතරක වශයෙන් ගත්ත දේවල් අපි නැවත කල්පනා කර කර එතන නිදීමක් ගන්නවා. ඒකට අපි දුක් වේදනා කියන වචනේ පාවිච්චි කරනවා. එතන නිදීමකුත් ගන්නවා. ඊළඟට මුලාවීමුත් ඒ වගේමයි. මේ විදිහට තේනවා පින්වත්නි දහවල් කාලේ ඉතා සරලව කියනවා නම් අපි උදේ අවදි වෙනකොටම සත්‍යාය දිට්ඨිය නැමති දෙවිත අතට අරගෙන ඇස කන නාසය දිව ශරීරයේ කියන මේ ඉන්ද්‍රීන් පහ අරමුණු සොයමින් අරමුණු විඳින්මින් අරමුණු සංගමින් වාසය කරනවා මේකම තමයි මේ උදාහරණ වශයෙන් බුදුහාමුදුරෝ දේශනා කළේ අර ගොකුළු දරුවට ගොකුළු දරුවා පිළිත අතකරගෙන ගවයන් සමබින් කරා දැක්වීම උදාහරණ දැක්කේ සූකාරණයම. එතකොට තේනවා අර ප්‍රකටව පෙන්වූ කාරණය ප්‍රකටව කියලා කියන්නේ සම්මුති වශයෙන් බාහිර වශයෙන් බුදුහාමුදුරුවෝ පෙන්වූ කාරණය ආධ්‍යාත්මික වශයෙන් සමා තුළ බලනකොට අපිට ඒ විදිහට තේරෙනවා. එතකොට මේ කන දුම්වල මේ කන අනුභව කරමින් යම් කිසි වේදනාවක් අනුභව කරනවා. අපි ඒකට තමයි ජීවත් වෙන කාලය හැටියට කලකන් ජීවත් වෙනවා කියලා කියන්නේ ඒකට ආංශ. එතකොට මේ ජීවත් වෙනවා කියන ආංශ ජීවත් වෙනවා කියන එක අපිට බාහිර වශයෙන් තේරුණත් අපේ මේ ආවුත එහෙම නැත්නම් ජීවත් වෙනවා කියන එක ජීවන දානවා මොනෙන්ද? ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන් කියන එක බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට ජීවත් වෙනවා කියලා කියන්නේ ඒ ටික අයින් කළාම ජීවත් වෙන දෙයක් අන්තිමට නැති වෙනවා. ඒ නිසා තමයි පැහැදිලිව තේන්නේ උපදින්නේ මොනවද කියලා, මැරෙන්නේ මොනවද කියලා. උපදින්නේ කෙලෙස් නම් නැරෙන්නේ කෙලෙස් නම් යම් කිසි කෙනෙක් කෙලෙස් වලින් නිදහස් වුණොත් පින්වත්නි උපදින්න දේකුත් නැරෙන දේකුත් සාගන්නට පුළුවන් කමක් නැත්තේ. නත්ති ධාති පුනබ්බව අන්න එතෙන්ට පුනර්භවයක් නැති බව බුදුහාමුදුරෝ දේශනා කළා. එහෙනම් පුනර්භවය දෙන්නේ මොකද්ද? කෙලෙස්. කොහොමනම් මේ ජීවත් වෙනවා කියන තැන බලන්නට සම්මත වශයෙන් ගත්තත් එක කාලයක් අපි ලෙඩක් හැටියට වාසය කරනවා. මේකුත් ලෙඩ දුක් වලට අපි ගොදුරු වෙනවා. මේ ජීවත් වෙනවා කියන තැන. ඊළඟට මහල්ලෙක් හැටියට අපිට වාසය කරන්න වෙනවා මේ ජීවත් වෙනවා කියන තැන. ඊළඟට නරම සුද්ධ වෙනවා මේ ජීවත් වෙන තැන. බාහිර වශයෙන් එහෙම බලනකොට වගේම පින්වත්නි ආධ්‍යාත්මික වශයෙන් අතුලම බලනකොට අපිට තේරෙනවා ඒක වඩාත් පැහැදිලිව ඥානවන්ත කෙනෙකුට හොඳට තේරෙනවා මේ ජීවත් වෙනවා කියන තැන අපි මහල්ලෙක් හැටියට ඒ කියන්නේ ජරා ධම්මෝ කියන එක මහල්ලෙක් හැටියට තමයි අපිට හැම තිස්සේම ජීවිතේ ගෙවන්න වෙන්නේ. මේ මහල්ලා කියන මෙතනින් අපි අදහස් කළේ මොකද්ද? හැම තිස්සේම දුස්තියක තහුවලා දුස්තියක් තුලින් තමයි අවදි වෙලා වාසය කරන්නේ. මේ දුස්තිය හරියට හැරමිටියක් වාගේ. හැරමිටියක් නැතුව මහල්ලෙකුට ගමනක් දුමනක් ඇවිදින්නට බැරුව වගේම දුස්තියක දුස්තියකට දැකගත් එක්කෙනා ඒ දුස්තියෙන් පරිබාහිරව හිතන්නකවත් යමදිහා බලන්නකවත් ඒ ඇත්තන්ට විවේක මනසක් තින්නක් නිය තියෙන්නේ නෑ ඒ නිසා යම් කිසි කෙනෙක් තුළ සම්මත වශයෙන් තරුණෙක් වුණත් ළමයෙක් වුණත් කුමන අවස්ථාවක වුණත් දෘෂ්ටියකට එළඹිලා එහෙන් බලනවා නම් කනුන් අහනවා නම් දිවෙන් රස විඳිනවා නම් ශරීරයෙන් ස්පර්ශ කරනවා නම් ගහෙන් ගඳ සුවඳ ගන්නවා නම් ඒ දෘෂ්ටියකට අහු වෙලා ඉන්න නිසා ආධ්‍යාත්මික වශයෙන් අපි මහල් ලෙස කියලා තේරුම් ඒ ආධ්‍යාත්මික වශයෙන් මහල් හැටියට තමයි එහෙමනම් අපේ මේ ආවුසය කියන එක ගෙවෙන්නේ සම්පූර්ණයෙන්ම. අවුරුදු 50ක් අපි ජීවත් වුණොත් ඒ අවුරුදු 50ේම අපි දුක්ඛයකට නැති වෙලා හිටියොත් ඇත්ත වශයෙන්ම ආධ්‍යාත්මික වශයෙන් මහල් කියලා. එයාට විමුක්ත මනසක් නෑ. ඒ විමුක්ත මනසක් නැති නිසා එයාට යථාභූත ඥාන දර්ශනය කියන එක අවබෝධ කරගන්නට බැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සියලු ධර්මතාවන්ගේ ස්වභාවය අවබෝධ කරගන්නට යම් කිසි කෙනෙකුට ඕමනා නම් දෘෂ්ටියකට වැටෙන්නේ නැතුව දැනුවත් අන්න ඒ ඇත්තට පුළුවන්කම තිබෙනවා මේ යථාභූත ඥාන දර්ශනය කියන එක පහළ කරන්න. ඒ නිසා මෙය පිටින් තේරුම් ගන්නට සම්මත වශයෙන් මේ ජීවත් වෙනවා කියන තන මහල් එක්කද වාසය කරන්න වෙනවා. ඒක අපි කවුරුත් දන්න කාරණයක්. නමුත් අප්‍රකට කාරණේ තමයි අවුරුදු 50 60ක් අපි ජීවත් වුණොත් ඒ ජීවත් වෙන තැන යම් දුක්ඛයකට නැඹුරුව අපි ජීවත් වුණොත් අන්නේ ජීවත් වෙන හැම තැනකම පින්වත්නි අපිට අපි මහල් එක කියන එක අපි තේරුම් කරගන්න ඕනේ. එහෙමනම් ඒ මහලු තැන ඉඳලා ලබන සිල් නිවන් අවබෝධ කරගන්න ලැබෙන සීලය නෙවෙයි. දික්ඛින්ස අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ දුක්ඛවලින් නිදහස් වෙච්ච තැන බුදුහාමුදුරෝ වර්ණනා කරන බුදුහාමුදුරෝ ශ්‍රේෂ්ඨයි කියන සීලස්කන්ධය අපිට දැක ගන්නට පුළුවන්කම තියෙනවා ඒ නිසා යම් කිසි කෙනෙක් නිවන් මාර්ගයේ වූර්ත කරගන්නට උවමනා නම් ඒ ඇත්තෝ දුෂ්‍යවලට අහු වෙන්නේ නැතුව ආධ්‍යාත්මික මහලු බයින් අයින් වෙලා හොඳ පුරුෂයෙක් හැටියට ඥානවන්ත කෙනෙක් හැටියට අවදි වුණොත් ඒ ඇත්තට පුළුවන්කම තිබෙනවා මේ ජීවිතේම නිවන් මාර්ගයේ යොමු කරගන්න. ඊළඟට ව්‍යාධි ධම්මෝ ව්‍යාධිය කියන එක අපේ ආවුෂ ගෙවලා දානවා. ජීවත් වෙනවා කියන එක ගෙවලා දානවා. දැන් බාහිර වශයෙන් ගත්තත් අපිට නොයෙකුත් ක්‍රියාදීන්ට අපි බුදුර වෙනවා ඒවට නොයෙකුත් ප්‍රතිකාර ගත්තම ඒ ඒ වෙලාවට සූපත් භාවයටපත් වෙනවා. නමුත් මේවාට ආධ්‍යාත්මික වශයෙන් සියලු ලෝක සත්‍යය තුළ සනාතනික පොදු ව්‍යාධියක් තියෙනවා. ඒ පොදු ව්‍යාධිය තමයි කෙලෙස් වලින් ව්‍යාධිය එක්ක ගතිය. එහෙන් කොච්චර බැලුවත් ඇතිවීමකටපත් වෙන්නේ නැහැ. කණින් කොච්චර ඇහුවත් ඇතිවීමකටපත් වෙන්නේ නැහැ. නහයෙන් කොච්චර ගමිකෝන ගත්තත් ඇතිවීමකටපත් වෙන්නේ නැහැ. දිවෙන් කොච්චර ආහාර ගත්තත් ආහාර වලට තියෙන කැමැත්ත ඇති වෙන්නේ නැහැ. ශරීරයේ නොයෙකුත් ඇලුම් කලඳුන් ආදී දේවල් කලඳුවත් නොයෙකුත් දේවල් සවරගත්තත් ඒ ඇතිවීමකටපත් වෙන්නේ නැහැ. එතකොට පේනවා ඇතිවීමකටපත් වෙන්නේ නැති ගුණයක් පුදුජන මනුස්සයා තුළ තිබෙනවා. ඒක බුදුහාමුදුරෝ දේශනා කළ ක්ලේශ ව්‍යාධිය. ඒක ලොකු ව්‍යාධියක්. ඒක මේකෙන් සමීප කරගන්නට බෑ. ඒක සමීප කරගන්නට තමයි අපි ඉපදුණු දවසේ ඉඳලා මරණය දක්වාම නොයෙකුත් ආකාරයේ උත්සාහ ගන්න. තරුණ කාලේ, ළමා කාලේ, මහලු කාලේ ජීවිතයේ අවසානය දක්වාම ලොකු උත්සාහයක් අපි නානා පැති වලින් ගන්නවා මේ ව්‍යාධි සනීප කරගන්නට. එනි මේ ඇතිවීම ඇති කරගන්නට. ඇතිවීම කවදාවත් ඇති වෙන්නේ නැතුව පින්වත්නි අපි නැවත නැවත මරණව නැවත නැවත සංසාරේ ඉපදින. ඒ නිසාම තමයි පුදුජන කියන වචනේ අර්ථය ගත්තාම ඒ පුදුජනයා කියන්නේ අසම්පූර්ණ සත්‍යය කියන අදහස. එහෙමනම් මේ සම්පූර්ණ වීම සඳහා මේ ව්‍යාධිය සුවපත් කර ගැනීම සඳහා ලොකු වෙනසක් ගන්නවා. නමුත් ඒ වෙනස ගත්තට කවදා සම්පූර්ණ වෙන්නේ නැතුව අසම්පූර්ණ කෙනෙක් හැටියට නැවත මරනවා. ඒ නිසාම අසම්පූර්ණ කෙනෙක් නැවත උපදිනවා. එතකොට තේනවා ධර්මයේ පිරිණීම කියන වචනේ ගත්තාම එතකොට මේ වචන දෙක තුන අසම්පූර්ණ කියලා පිරිච්ච කියලා මෙතන තුරුණා කියලා කියන සීමාති අත්වාසයෙන්ම අපි බලාපොරොත්තු වෙන දේන් තුරුණා නෙමෙයි. අප්‍රමාණ විදියට ඇහෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී පස්සම් රස වලින් තුරුණා නෙමෙයි. ඒක අවබෝධ කරගත්තා. ඒක අවබෝධ කරගත්තට පස්සේ අන්න එතන නීමක් ඇති වෙනවා. ඒ නීම තමයි පිරිනීම හැටියට බුදුහාමුදුරෝ දේශනා කළේ. එතකොට ඒ පිරිණීම කියන එක ලංකර ගත්තොත් යම් කෙනෙක් අන්න අර විශ්වයේ කාටත් සනාතනික සාධාරණ මහා ව්‍යාධියක් හැටියට තියෙන මේ අසම්පූර්ණ සම සම්පූර්ණ වීම ලබනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට පින්වත්නි බලන්නට අපේ ජීවිතයේ වයස අවුරුදු 50ක් අපි ජීවත් වුණොත් ඒ පණහීම මේ ව්‍යාධියේ තියෙන. අර සම්මත වශයෙන් නොයෙකුත් ව්‍යාධි තියෙනවා. ඒක ප්‍රකටව තියෙනවා. අප්‍රකටව මේ ව්‍යාධිය මුළු ජීවිත කාලෙම තියෙනවා. ඒ නිසා අපි කොයි දේ හම්බ කරගත්තත් අසහනේ, කලකිරීම, දුක ඒව හැරුණුකොට අපිට ජීවිතේ සැනසීමක් කියන එකක් ලබා ගන්නට හරිම අමාරුකම තිබෙනවා. ඒ නිසායි බුදුහාමුදුරෝ දේශනා කළේ මේ ආවුස ගෙවල දාන එකක් තමයි මේ යාදි ධම්මෝ කියන්නේ. ඊළඟ ආවුස ගෙවල දාන මරණ ධම්මෝ මරණය. මරණය කියන්නේ ගත්තාම සම්මත වශයෙන් අපි ඉත කාලයක් ඉන්නවා මරණ කවුරුත්. ඒක බොහොම ප්‍රකට මරණයක්. හැම කෙනෙකුම මුණ දෙන්න ඕන කාරණයක්. ඊට වඩා අපිට නොපෙනෙන මරණයක් හැමතිස්සෙම තියෙනවා. ක්‍රමයක් පාසා. ක්‍රමික මරණය හැටියට මනුකුත් වල සඳහන් වෙනවා. ක්‍රමයක් ක්‍රමයක් පාසා. නාම වශයෙන් රූප වශයෙන් ඇතිවෙන තැනම නැති වෙන බව ධර්මයේ සඳහන් වෙලා තිබෙනවා. යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං යම් ධර්මයක හට ගැනීමක් උනාද ඒ ධර්මයේ එතනම නැති වෙන බව බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට නාමයක් ඇතිවෙන්න කල නැති වෙනවනම් රූපයක් ඇතිවෙන්න කල නැති වෙනවනම් ස්ථිර වූ පවත්නා කිසිම දෙයක් ජීවිතයක් ජීවිතේ පරිබාහිරවත් අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා ශනික මරණය අපි ළඟ තිබෙනවනම් හැම මොහොතකම පින්වත්නි අපි මල් නිමියකට ගැට ගහලා තියෙන බව තේරුම් කරගන්න ඕනේ. ඒ නිසා තමයි සතාගත බුදුරජාණන් වහන්සේ ශෝකාක පුතාගේ මලමිණිය ගැනදී. අර ප්‍රකටව තියෙන මලමිණිය ඕන කෙනෙකුට ගලවන්නත් පුළුවන්. බාහිර වශයෙන් දැනෙන තියෙනවා. නමුත් ආධ්‍යාත්මික වශයෙන් දැනෙන තියෙන මලමිණිය ඥානවන්තයෙකුට හැර වෙන කෙනෙකුට ගලවන්නට බැහැ. එතකොට ආධ්‍යාත්මික වශයෙන් අපි දැනලා තියෙන මලමිණිය තමයි සින්වත් පංච උපාදානස්කන්ධය කියන්නේ. මේ පංච උපාදානස්කන්ධය කියන මනමින් වෙන කෙනෙකුට ගලවන්නට බෑ. ඇයි ඒක වෙන කෙනෙකුට පේන දෙයක් නෙවෙයි අප්‍රකට වූ දෙයක්. ඒක ප්‍රකට වන්නේ තමා තමයි නිකම්ම නෙවෙයි ඥානවන්ත කෙනෙකුට ඒක ප්‍රකට වෙන්නේ. ආධ්‍යාත්මික වශයෙන් තමා තුළ තියෙන විදිය. ඒ නිසා තමයි උන්වහන්සේ දේශනා කළේ සොම්මේ තිස්සං ආතප්පං අක්ඛාකාරෝ සතරේ. තොපතොප විසින් මේ කරගත යුතුයි කියන එක උන්වහන්සේ දේශනා කළේ අන්නේ කාරණේ නිසාමයි. ඒ මොකද අප්‍රකටව සමා තුල තියෙන මේ සමා නිරන්තරයෙන්ම මලමිනියකට බැඳලා තියෙන ආකාරය මේ උපාදාන ස්කන්ධය තුන්වත් ඉස්සරහට කරගන්නට පුළුවන්කම තියෙන්නේ බාහිර කෙනෙකුට මේ සමාම විසින්න කියන එක අපි කල්පනා කරන්නේ. එතකොට තේරෙනවා අර සම්මත මරණයනොත් ක්ෂණික මරණයනොත් කියන මේ මරණ දෙකකින් නිරිතිලා තමයි මේ ජීවිත යාත්‍රාව කියන එක අපිට ගෙවන්නට සිද්ධ වෙලා තිබෙන්නේ. එතකොට දැන් මේ අත්දැකීම් පැහැදිලි වෙන්න ඕන මේ ධාතය රත්නයේ උගන්වන කාරණේ. ඒ තමයි ආංශය කියන එක මේ ජීවන දානවා යාදීන් තරාවෙන් මරණින් කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට දැන් මේ ඇත්තන්ට අපිට වෙලාව තියෙන ආකාරයෙන් පෙන්වුසලා අර බාහිර වශයෙන් තියෙන ව්‍යාධියක් ඇතුලින් තියෙන ව්‍යාධියක්. බාහිර වශයෙන් තියෙන මහලුකමක් ඇතුලින් තියෙන මහලුකමක්. බාහිර වශයෙන් තියෙන මරණයක් ඇතුලින් තියෙන මරණයක්. ඊළඟට මේ ඇත්තන්ට පෙන්වුසලා අර ගොපළු දරුවා බාහිර වශයෙන් ගවයන් කනබින් තරා ගමන් කරන ආකාරය තමා තුළ බලනකොට මේ සක්කාය දිට්ඨිය නැමති තේක අතට අරගෙන අසකන නාසයේ දිව ශරීරයේ කියන මේ ගවයන් පස් වෙන ආරම්මන නැමති කෝචර භූමියට කඳවාගෙන නිරන්තරයෙන් යන ආකාරය මේ පුතේරුම් කරනවා. එතකොට මේ බුදුහාමුදුරුවෝ උගන්වන මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ තුල අපිට පේනවා නිවන් මාර්ගය හොයාගන්න කෙනෙකුට මේ කුංචි ගාථා රත්නය උනත් ඇති නිවන් මාර්ගය විවෘත කරගන්න. හැබැයි තුන්වත් සුදු කතා ප්‍රවෘත්තියක් හැටියට එහෙම නැත්නම් ඉතිහාසයේ සිදුවෙච්ච සිදුවීමක් හැටියට විතරක් මේක තේරුම් ගත්තොත් පොතේ ප්‍රමාණය හැටියට අපිට මේක නිවන් මාර්ගය විවෘත කරගන්නට බෑ. එසේනම් බාහිර වශයෙන් පෙන්වන මේ ධර්මතාවය ආධ්‍යාත්මික වශයෙන් අපිට විග්‍රහ කරගන්නට පුළුවන්කමක් තියෙනවනම් අන්න ඒ තියෙන ප්‍රමාණයට අනුව මේ ධර්ම සාගරේ ආදී පතන් ජඹුර දක්වා අපිට සීලෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේ තියෙන ආකාරය අපිට තේරුම් කරගන්නට පුළුවන්කම තිබෙනවා. එහෙම නොවුනොත් හුඟක් නැත්නම් තමන්ගේ ආවුස ජරා ව්‍යාධි මරණ වලින් දුරල යනවා ජීවිතේ මොනම දෙයක්වත් ඉවත්කන්ත තේරුම් කරගන්නට අවබෝධ කරගන්නට බැරුව තමයි හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතය අවසන් වෙන්නේ. ඒ නිසා මේ බණ ඥානවන්ත පිරිස කල්පනා කරන්නට වටිනා මනුස්ස ජීවිතයක් ලබාගෙන ජීවිතය හොඳට තේරුම් කරගන්නට ඒ තේරුම් කරගන්නට හොඳම තැන තමයි සතාගත බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මය. ඒ ධර්මයේ ජීවිතය තුළින් අවබෝධ කරගෙන තම තමන්ගේ ජීවිත අවබෝධ කරගෙන මේ ජීවිතේම නිවන්සෝ අවබෝධ කරගන්නා හැටියට අදිස්ථාන කරගන්නා ලෙස ඉතා කරුණාවෙන් මේ අවස්ථාව ඉල්ලාසිතේ. සුන්සල්තුලාවක් ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ සම්පත් මේ සම්හදුවදු දමෝපියන්පත් සියලු ලෝක සත්‍යයන්ට සතුරු මිතුරු සෑම දෙනාටමත් ඉතින් නිවන් සෝයම අවබෝධ වේවා කියලා සාදුරත් ප්‍රාර්ථනා කරන්නේ. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සංසදාති ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සියලු දෙනාටම පුණ්‍යං සුවයම අවබෝධ වෙත්වා ධර්මාන් ශාස්ත්‍රා පවතු දේශනාවන් වහන්සේ ගණිමුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පාසේගම කුමන රත්න ස්වාමීන් වහන්සේ Thank you.